තයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගත කරන්න 191 වෙනි වැඩසටහන නිස්සන් වනේ නේවාසික භාවනා වැඩසටහන පැත්තෙන් ඉතින් අද පළවෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ කරන්න හදන වැඩේ ගැන පුංචි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ පටන් ගන්න ඉස්සර වෙලා නිස්සන්න වනේ පැත්තෙන් සත්කාර තුනක් මේ වෙනකොට ලැබිලා ඇති කියලා. ඒක තමයි මේ ගිහි උපාසක උපාසිකත්ව සිල් සමාදන් කරන කමඨහන් පිළිබඳව මූලික දේශනයකට අහුම්කම් දලස් දෙන්න සලස්න එක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුවේදී පවතින නීති රීති ටික කාලසටහන මෙතන වතුර තියෙන තැන මෙතන වැසිකිළිය මෙතන දානශාලාව කියන එක හඳුනා දීමක් කරනවා. ඒ ටික ඇත්තට ඊ අවසන් වගේ සිද්ධ වෙනවා. අද උදේ සිත සමාදන් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ වැඩ පිළිවෙලේ කාල ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පටන් ගන්න මේ තුන දන්න අයත් එක්ක. ඉතින් කාට හරි ඒ තුන පිළිබඳව නොදන්නාකමක් තියෙනවා නම් සිල් පද ඇයි මේ අටක් රකින්න කියන එක නොදන්නාකමක් තියෙනවා නම් කාට හරි මූලික කමටහන් උපදෙස් ලැබිලා ඒකේ ගැටළු ස්ථාන තේරෙන්නේ නැතිවමක් තියෙනවා නම් නැත්නම් අහන්න ලැබුණා නම් එහෙම නැත්නම් මේ වැඩමුළුවට අදාළ විවස්ථාවල් ගැන දීලා තියෙනවා පිළිබඳ ප්‍රශ්න කරනවා වෙන මොනවද කියන්න තියෙනවනම් යෝජනා තියෙනවනම් අපි මේ ගන්න පැයේදී ඒව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා කාට හරි මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙන්න ආපු අලුත් කෙනෙක් වශයෙන් හෝ පන්න කෙනෙක් වශයෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න තියෙනවනම් අපි ඉල්ලා ඉන්න මේ වෙලාවේ ලිඛිතව හෝ සභාවට ඉදිරිපත් කරන්න. ඊට අමතරව තමන් කරගෙන යන භාවනාවේදී මතුවෙන ප්‍රශ්න විමසීම් වශයෙන් ප්‍රධාන වශයෙන් මේ කාලේ ගන්න එකට අපි සිංහලෙන් කමඨහං සුද්ධ කරනවා කියලා කියනවා. ඉතින් ඒක සම්බන්ධව කියනකොට මෙහිදී කරන්නේ පොදු කමඨහං සුද්ධ කිරීමක්. සියලු දෙනාටම තමන් අදාළ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා පස්සේ සියලු දෙනාටම පොදුවේ අපි සාකච්ඡාවට ගන්නවා ප්‍රශ්න කිරුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. එතකොට අර පුද්ගලිකව එක්කෙනෙක් වශයෙන් නෙවෙයි කරන්නේ අපි 60 වෙනි වැඩමුළුව දක්වා කිරුවේ පුද්ගලිකව. අද ගොඩාක් කල් ගන්න නිසා තමහර අයගේ අකමැත්තේ නමුත් අපි මෙතෙන්ද එකඟතාවයකට ආවා. ඔක්කොම සමස්තයක් වශයෙන් තියලා කමට අසුද්ධ කරනවා. ඒකත් මේ මෙයින් කෙරෙන තවත් අමතර වැඩක්. තුන්වෙනි එක තමයි අද අපි අවසීල ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. අන්නේ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් හෙට ඉඳලා මේ වෙලාවේ අහන්න පුළුවන්. ඉතින් ඒකට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න පෙට්ටියේ ප්‍රශ්න ලියලා දාන්න පුළුවන්. තමන්ගේ නම ගම නැතුව හරියට පිළිසුදුව කියව ගන්න පුළුවන් විදිහට මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ලිඛිත ප්‍රශ්න સમાપ્ત වෙච්චාම අවස්ථාව ලැබෙයි. එතකොට ඉදිරිපත් වෙලා මේ දීලා තියෙන මයික් එකට කතා කරපුවාමත් පුළුවන් වෙයි තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් ඔය මං කලින් කියපු දේවල් වලට අදාළ නැති ප්‍රශ්න આવොත් අපි ඒවා ගණන් ගන්නෑ. තමන්ට අදාළ නැති ප්‍රශ්න, එහෙම නැත්නම් ගෙවල් දොරවල ප්‍රශ්න, නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථාන වල ප්‍රශ්න, නැත්නම් වෙන භාවනා ගුරුවරු පිළිබඳ ප්‍රශ්න මෙහෙට ගන්නෑ. දහම් පාසලේ බුද්ධඝම් පන්ති ප්‍රශ්න ගන්නෙත් නෑ. ගන්නේ ඔය කියන අපි මේ කරගෙන යන වැඩේට අදාළ ටික විතරයි. ඒත් සමහරට බේරන්න බෑ. ගොඩක් හම්බෙයි. ඒක නිසා කරුණා කරලා ඒ තමයි වார்த்தාවක් ලියන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න ඊට පස්සේ මම වෙන වැඩමුළු නායකත්වයටත් කියවලා බලලා අර කියන පරාසයට වැටුනොත් අපි සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් ඒක නට මතක් කරලා දෙන්න ඕනේ කතා කරලම මේ ප්‍රශ්නේ ගන්නෑ. ගන්න නැත්නම් මෙන්න මේක නිසා. කියලා එයාට හොඳට හේතු ගන්නට උනාට ප්‍රශ්නෙට ගරු කරන්න ඕනේ. ගරු කරලා සාකච්ඡාවට ගන්න. එතකොට අපිට පුළුවන් මේ 100ක් එක වගේ යන ගමන ගොනුවක් ඇති කරන්න. ඒව නැත්තම් එක එක පැති වලට ඇදලා යන්න ගත්තොත් සමස්තේ ඔළුව අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ පොදු කමටහන් සුද්ධ කිරීමක් නිසා මම මේ මුලින් මතක් කරේ. හැමදාම මෙහෙම කියන්න බලාපොරොත්තු වෙන්නේ නමුත් අපි ප්‍රශ්න සාකච්ඡාව එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම වෙනකොට තේරෙයි මේ විදියට තමයි මේක යන්නේ කියලා. ඉතින් මේ මතක් කරවට පස්සේ මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට වැඩමුළු නායකත්වයට. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ප්‍රශ්න හතක් ලැබිලා තියෙනවා අද දිනෙට. ඒක ප්‍රශ්නයක් නම් මම අයින් කරා මම පස්සේ ඒක කියලා දෙන්නම් කාට හරි කවුරු අයිතිකාරය කියලා බලලා. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මා ටික කාලයක සිට ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන සති භාවනාව කරගෙන යමි. විනාඩි කිහිපයකින් හුස්ම රැල්ලේ පිහිටුවාලු හිත සමාධිගත වේ. වේදනාවල් හා ශබ්ද මාහට බාධාවල් නොවේ. වරින් වර සිතුවිලි වලට සිත ගියද නැවත මූල කර්මස්ථානයට ඉක්මනින් පැමිණිය හැක. ඒ ගැන පශ්චාත්තාවපයක් නැත. සිත පිට ගියේ ඒක ගැන. සක්මන් භාවනාවද ඊටාම හොඳින් කරගෙන යමි. සක්මනින් පසුව පරයන්කට පැමිණි විට ඉක්මනින් සිත සමාධිගත වේ. කම්පන චංචල ගති හා ශරීරයේ නොයෙකුත් විවිධ අවස්ථාද ඇතිවේ. ඒවා දෙසද බලා සිටිමි. දැන් කාලයක සිට හිසේ සිට දෙපතුල දක්වා විදුලු කැටීමක් වැනි දෙයක් නිතරම නිතරම සිදුවේ. ඒ දෙසද බලා සිටිමි. මෙසේ නිශ්ශබ්දව සෙමින් භාවනාව ඉදිරියට කරගෙන ගියෙමි. එදිනෙදා කටයුතු වලදීද සතිමත් වීමට උත්සාහ ගත්ෙමි. වෙනදා නැති නිෂ්කලංකය ගතියක් හිතට සහනයක්ද ඇත. ජීවිතයේ යම්කිසි වෙනස්කම් කීපයක්ම සිදු වී ඇත. වෙනදා තිබූ හිත්‍රිදීන් දැන් අඩුය. අඩු වී ඇත. සෑම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකියාවක් ඇත. ඔබ වහන්සේට මෙම ආත්මයේදීම නිවෙනින් සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේක ඉදිරිපත් කරලා තියෙන විදිහ හොඳයි. ඒ වගේම ප්‍රශ්නකුත් නෙවෙයි වාතාවක් විතරයි. ඉතින් ඒ වගේ වෙනකොට නිකම් පොදු උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. Taman මේකට අනුග්‍රහ කරන්න ඕනේ. මේ යන වැඩේට ඇඟ ලෙඩ කරගන්න එපා. හිතට අනවශ්‍ය දේවල් අහන්න කියලා හිත ලෙඩ කරගන්න එපා. කෑම ක්‍රමයේ, නෑම ක්‍රමයේ සහ නිදාගන්න එක ඔය කාලසටහන කඩා ගන්න එපා. කැඩපුව ගමන් ඕ මේ භාවනාවෙන් භාවනාවට බාධාවක් වෙනවා මේක. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න ඕනේ සෞඛ්‍ය සම්පන්නව වැඩි කතා බහට යන්න නැතුව ඔළුව නරක කරගන්න නැතුව නිතිපතා කිරීමෙන් සෞඛ්‍ය ආරක්ෂා කිරීමෙන් ওই කාලසටහන දිගට කරන්න ඒකට භාවනා නිසින්ින්ද වැඩෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු වරට මෙම ස්ථානයේ පැමිණියා එක්මි. මා ලැබූ භාවනා අධ්‍යක්ීම් පහත පරිදි වේ. සක්මන මා වඩාත් ප්‍රිය කරුණුවේ සක්මන් භාවනාවටයි. එය පටන් ගැනීමට ප්‍රථම හිටගෙන සිටීමෙන් සිරුරේ බර සමතුලිතව පාද දෙක මත දැනෙන අයුරු අත්විඳිමි. ඉන්පසු සක්මන ආරම්භ කර පාදයෙන් පාදයට සිරුරේ බර මාරු වෙමින් යන අයුරු හොඳින් නිරීක්ෂණය කරමි. අත් දකිමි. එක් පාදයක විනුඹෙන් ඇරඹි ක්‍රමෙන් පාදයේ මැද කොටස කොටස ඉන්පසුව ඇඟිලි තුඩු මතට පීඩනයේ බලපාන අයුරු මනසින් හොඳින් විඳිමි. පසුව විඳ ගැනීමට කාල පරාසයක් නොමැතිව අනෙක් පාදයට මෙම අත්දැකීම මාරු වෙන අයුරු මනසින් දකිමි. මා ඇවිද යන විට වම් පාදයේ පමණක් ඊතා සිසිල් ජලය මත ඇවිදින බව දැනෙන අතර දකුණු පාදයට දැනෙන්නේම තද ගතිය පමිනි. වරක කකුල් දෙකේ යටිපතුල් දෙකටම මඩ තට්ටුවක් සවිකර ඇති බවක් මෙන් දැනේ. සක්මනේදී මාගේ සිත විසිරෙනවා ඊතා අඩුය. විසිරුණත් නැවත පාද වෙත යොමු කර ගැනීමට ඊතා ඉක්මනින් ඉක්මනින් කරගත හැකිය. පරයන්කය හුස්ම ඉහළ පහළ හා ඉහළ ගැනීම හා පහළ දැමීම නිරීක්ෂණය කරන විට සක්මනේදීම දීට වඩා ඉක්මනින් සිත වෙනත් අරමුණු කරා යයි. ඒ බව දැනෙන්නේද මද වේලාවක් ගත වූ පසුය. ආශ්වාසයේදී සිසිල් බව අත්විඳිමි. ප්‍රශ්වාසය උණුසුම්ම දකුණු නාස්පුඩුවෙන් පමණක් පිටවන බව පැහැදිලි වේ. හොඳ වීරයකින් බලා සිටින විට සිත විසිරී නොයමින් ඊතා බවට පත්වේ. එවිට හුස්ම නැහේ වැටෙන ගැටෙන තැනක් දරා ගැනීමේ දැන ගැනීමට නොහැකිය. නමුත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳින් වෙන්කර හඳුනා ගතිමි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේකේ අර සක්මනේ විස්තර කරලා තියෙන එක දිගේ පොඩ්ඩක් කතා කරොත් මේ විදිහට සක්මන් මළුවක සක්මන සඳහාම සතිය පිටවගෙන ඇවිදිනකොට ගන්න මේ අත්දැකීම දවසේ ඉදිනදා කටයුතු වලටත් යදුවොත් යන එනකොට ඕනම තැනකට සක්මනක් සක්වමලුවක් නොවුනට කොච්චරක් දුරට Tamanට සක්මනේ ඉන්න පුළුවන්ද කියලා Tamanට තේරෙන්නේ මේ සක්මනේ පැත්තෙන් හරියට නිකන් විහිදෙන කතියක් තියෙනවා. ඒ වගේම තමයි සක්මනේදී අපි පතුල් දෙකට හිත දාන්නේ. පතුල් දෙකයි අත්විඳීම් ලබන්නේ. ඒ අතරමැද අතුල් දෙකටත් අත්ල දෙකටත් ගැටෙන දේවල් ගැන සැලකිලිමත් වුණොත් දවස පුරාම කරන කටයුතු වලදී අපිට තේරෙන්න පටන් අර ගන්නවා මම දැන් අසවල් දේ සම්බන්ධ වෙන්නේ අසවල් දේ ස්පර්ශ කරන්න කියලා එතකොට මේ ඔය සක්මණෙන් ගන්න අත්දැකීම එදින්දා වැඩවලට යොදවා ගන්න පුළුවන්. එතකොට පරියන්කේදී හිතවිලි බහුල වුණාට නැවත කොච්චර ඉක්මනට මම දැන් ඇවිදිනවා නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉනකොට හිතවිලි වලට ගියා. කොච්චර ඉක්මනට නැවත ඉඳගෙන ඉන්න ඉරියවට ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක Tamanට අතිරේක අභ්‍යාසයක් වෙනවා පරියන්කේදී. ඉතින් ඒ විදිහට අර ඔය අරගෙන තියෙන ගොනුව තවදුරටත් ඉදිරියට ගෙනියන්න අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව නිමිත්ත පිම්බීම සහ හැකිලිම මා ටික කාලයක සිට ආනාපාන සති භාවනා කරන යෝගිනියක් මේ. පළමුව පහසු ලෙස වාඩි වී කයට සිත යොමු කරමි. ධාතුන් වෙන් වශයෙන් හඳුනාගෙන වඩාත් ප්‍රකටව පෙනෙන පඨවි ධාතුවත් වායෝ පොට්ටබ්බ ධාතුවත් නිරීක්ෂණය කරමි. සිත දෙස බලා සිටිමි. සිතවිලි පැමිණ ගෙවි යන සැටි බලමි. සිත සංසුන් වී සතිමත් බව ඇති වේ. ශරීරයේ හිසෙහි සිත පාදාන්තය දක්වා ධාතුන්ගේ ක්‍රියාකාරකම් එකින් එකට ධම්මලක්ෂයේ දැනේ. හරියට මැෂින් එක ක්‍රියා කරනවා වාගේ. වේදනා, තදගති, පිම්බෙන ගති, පිච්චෙන ගතිය සමහර අවස්ථාවල කරන්ට් එකක් දුවනවා වාගේ දැනේ. මා පිටින් ඉඳන් ශරීරයේ දෙස බලා සිටිමි. සමහර අවස්ථාවල ඉවසාගත නොහැකි අන්දමට මුළු ශරීරයේම දැවිල්ලක් සේ දැනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මා හොඳින් වටහා ගතිමි. සක්මන් භාවනාව දිනපතා පැයක් හෝ පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ නිරත වෙමි. පාදයේ යටිපතුල ස්පර්ශ වන ස්ථානවලට සිත යොමු කරමි. ශරීරයේ බර දෙපැත්තට මාරු වෙන සැටිද ධාතුන්ගේ තද ගති, මොළොක් ගති නිරීක්ෂණය කරමි. નિરાයාසයෙන් සක්මන් කරමි. මා කරගෙන යන භාවනාව වැඩි යත්නම් නිදොස් කර ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී බව ලැබේවා. ඒකත් වෙනසක් එහෙම අඩුපාඩුවක් කියන එක නෙවෙයි තියෙන්නේ. මේක දිගට ඉදිරියට පාත්තගෙන යන එකයි තියෙන්නේ. ඉතින් අර පරියන්කේදී විස්තර කළා වගේ මේ ශරීරයේ සිදුවෙන දේවල් කටබඩ රිදෙනවා, නහය කැක්කුම්, බඩේ කැක්කුම්, කටේ කැක්කුම් කියන්නේ නැතුව මේ උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, තද වෙන ගති කියලා බැලුවනම් ගති වශයෙන් හෝ භාව වශයෙන් හෝ ස්වභාව වශයෙන් මේ ධාතුන් හැම පැය 24දීම අපිට මොනවද කියන්නේ. ඉතින් ඒක දැක්කොත් වැඩි වෙලා යන්නේ අනිච්චංකය. හැම ඒව එකක්වත් එක විදිහට හිටින්නේ නැහැ. ඉතින් ඒක දකින්න නැති වෙන්න මේ වගේ මෙච්චර මුරගාලා කියන මේ ධාතුන්ගේ වෙනස ඉසේකක් කොඹඩ එකක් කොම් කියන්නේ වාත රෝග පිත් රෝග කී කියා දාගත්ත ගමන් බය හිතෙනවා. මේක ධාතු ගුණයක් කියපු ගමන් සතුටක් ඇති වෙනවා. ඉතින් ඒක මේ භාවනා යෝගාවචරයේ මොලේ තමයි. මේ හැම වෙලාවෙම අපිට කතා කරමින් ඉන්නවා. අපි මට ලෙඩ කියාගෙන, කරුම කියාගෙන, එහෙම නැත්නම් කරදර කියාගන්න පටන් ගත්තොත් ජීවිතේ හැමදාම කරදර තමයි. මේවා ධාතු ලක්ෂණ. මේ වගේ ආය කාටවත් වෙනසක් නැහැ. කාටවත් එක විදිහට පෙන්වන්නේ. අන්නේ ගති, ඒ ස්වභාව, ඒ භාව දකන විදිහට ගියොත් අපි නිතරම බුදුහදම බුදුහාමුදුරුත් එක තමයි ඉන්නේ. නිතරම චෛත්‍යයක ඉන්නවා වගේ. නිතරම භෝගහක් යට ඉන්නවා වගේ භාවනා මුළු පැය 24ම කරතයි. ඉතින් කවදද අපි මේ ළමා භාෂාව අතහැරලා වැඩිහිටි භාෂාව ඉගෙන ගන්න. තාම අපි ඉන්නේ අර පොඩියම බහතෝරන වයස වගේ කට රිදිනවා බඩ රිදිනවා දත එකක්ම ඉස එකක්ම කික්ක ඉන්න මිසක්කා. මේවා මේ ධාතු ලක්ෂණ කියලා කියනවට ඒකට කැමති නැහැ. නිසා ලොකු සංසේ පොතේ ලියනවා ධාතුන් මේ තරම් මුර්ගාල මේක පෙන්නලා දෙද්දී මේක නොදක ඉන්න මොන තරම් අවිද්‍යාවක් මොන තරම් මෝහයක් මොන තරම් මදයක් මොන තරම් පමාදයක් තියෙනවද ඒ නිසා හොඳට ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බලන්න ඒ ධාතුන් දන්නේ නැහැ මම මේ වැඩ කරන්නේ පණ ඇති ශරීරයකද කියලා. ඒ ධාතුන් දන්නේ නැහැ පණ නැද්ද කියලා. ඒ ධාතුන් දන්නේ නැහැ මම ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා. ඉතින් මේ ධාතුන්ගේ කෝලම් වලට අපි දෙන නම්බම් බලනකොට කොච්චරක් පටලවාගෙනද කියලා හිතා ගන්න පුළුවන්. ඒ මේ පටලවින් නැතුව ඇති හැටියෙන් බලන්න ඉගෙන ගත්තොත් හැම කෙනාම ඉන්නේ නලියෙල්ලක තමයි. හැම මොහොතකම ඉන්නේ නලියෙම. ඒතියෙදිත් අපිට අනිත්‍ය වැටහෙන්නේ නැහැ. ඒතියෙදිත් මේක නිශ්චය කරන්න හදනවා, ස්ථාවර කරන්න හදනවා. ඉතින් කරදරයි. ඒ නිසා මේ ධාතුන්ගේ භාෂාව යෝගාවචරය තේරුම් ගත යුතුයි කියලා ලොකු සංජය පොතේ ලියලා තියෙනවා. ඕක තමයි භාෂාව. නිසා පුළුවන් තරම් ඒ ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්නට ඒක ලොකු වැඩිමල් භාෂාවක්, තලතුණා භාෂාවක්, ඒක දේව භාෂාව කියලා කියන්නේ. ඒ නිසා ඒකට පොඩ්ඩක් දොර ඇරලා තියෙනවා. අනුග්‍රහ කරන්න හැකිතාක් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බලන්න මේ අංගපසංග දාන්න නැතුව වාතලෙද පිටලෙද කිය කිය ඉන්නේ නැතුව මේක මේකේ තියෙන කම්පන චංචල ගතිය. අවසරයි ස්වාමින් වහන්ස. මා මෙහි පැමිණෙන විට මාගේ හිත වික්ෂිප්ත ගතියක් තිබුණි. ඒත් ඒ පිළිබඳව දිගටම අවධානයෙන් පසු වුනිමි. මා භාවනා කටයුතු ආරම්භ අවුරුද්දක් පමණ වේ. මෙම తত্ত্বය පිළිබඳව මට ගැටලුවක්ද විය. එහෙත් ඊයේ හවසේ මෙහිදී අපට අසන්නට සැලසූ සක්මන් භාවනාව සම්බන්ධ පටය ඇසීමෙන් පසුව අද උදෑසන සක්මන කළෙමි. පසුව පරයන්කෙට ගිය විට එම අපහැදිලි తত্ত্বය අඩු වී තිබුණි. දෙවන පැයේ සක්මන සිදු කිරීමේදී ඒ අතරතුර අනිත් පසට හැරීමට ප්‍රථම හිඳිමියයි එස්පියා සිටින විට සියලුම දෑ බිඳී යන අයුරක් දුටිමි. කුඩු වී යන අයුරු. හරියට වින්ඩ්ස්ක්‍රීන් එකක් කෑලි එකක කෑලි වගේ. ඉන්පසු ඒවාද නොපෙනී යයි. ඉන්පසු පරයන්කට වාඩු විටද එවැනිම අවස්ථාවක් අද්දුටු වෙමි. පසුව එය නැති වී හැඩක් නැති රූප ඈත් වී තැන් නැති තැන්වන් තත්තුන්වන ආකා තත්ත්වයද නැති වෙන ආකාරය දුටිමි. ශරීරයේ බරගතියක් සහ සියුම් වී යන ආකාරයක්ද අද්දුටිමි. ඊතා කරුණාවෙන් මට උපදෙස් පතමි. මම උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය විදිහට දිගින් දිගට බලන්න බලන්න ඒකේ සටහන් සහ ආකාරවල වෙනසක් සිද්ධ වෙනවා. ඒක ඉතින් මේ භෞතික විද්‍යාව කරන කෙනෙකුණක් දන්නවා. අපිට අර දිගට බලන්න බැරි නිසා ප්‍රශ්න තියෙන. දිගට බලන්න හිටියොත් ඔක වෙනවා. නමුත් මේ පළවෙනියෙන්ම ලියලා තියෙන වාක්‍ය බැලුවොත් එහෙම මගේ හිත වික්ෂිප්ත වෙනවයි කියලා කාටද වැටහුනේ කියලා හොයලා බලන්න. ඒක වැටෙන්නේ මගේ හිතට නම් වික්ෂිප්ත වෙන හිතයි බලන හිතයි කියන්නේ දෙන්නේද දෙකක්ද? එහෙම නැත්නම් මේ එකේම පැතිකඩ දෙකක්ද? කොයි එකද නියම මමයා කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ආයේ පළවෙනි වාක්‍යය කියන්නේ මා මෙහි පැමිණෙන විට මාගේ හිතේ වික්ෂිප්ත ගතියක් තිබුණේ. ඒත් ඒ පිළිබඳව දිගටම අවධානයෙන් පසු වුනිමි. වික්ෂිප්ත ගතියකුත් තියෙනවා අවධානයකුත් තියෙනවා. ඒතර මේ වික්ෂිප්ත ගතියද මමයා? එහෙනම් වික්ෂිප්ත ගතිය පිළිබඳ අවධානයද මමයා? නැත්නම් මගේ හිත කියලා කියන්නේ වික්ෂිප්ත ගතියද? එහෙම නැත්නම් මගේ හිත කියලා මං කියන්නේ වික්ෂිප්ත ගතියක් තියෙනවා කියන අවධානයද? ඕකේ කොයි එකද කොයි එකද ඇත්ත එක කියලා හොයන්න බලන්නට ගත්තොත් එහෙම මහා අවුලක් තියෙනවා. වෙන විදියකට කියන්න බලන් කොච්චර වික්ෂිප්ත වුණත් වික්ෂිප්ත බව දැනගන්න අවධානය කඩන්න වික්ෂිප්තයට බෑ. කොච්චර රාග ජනක වුණත් හිත මම රාගෙන් ඉන්නවා කියලා දැනගන්න එක වළක්වන්න රාගෙට බෑ. කොච්චර ද්වේෂ සහිත හිතක් තිබුණත් දැන් මං ඉන්නේ ද්වේෂෙන් කියලා දැනගන්න හිත වළක්වන්න ද්වේෂයට බෑ. ඒ කියන්නේ මේ අවධානය කියන එක කඩන්න කිසිම කෙලෙසයකට බෑ. ඒක දන්නේ නැති කට්ටිය තමයි කෙලෙස් වලට යට වෙන්නේ. ඔය බව දන්නවනම් ඕන කෙලෙසයකට එන්න කියන්නේ ආපු එක මොකද්ද කියලා නම් කියලා කතා කරන්න පුළුවන් නම් ආපු එක දැපට වැටලා ඉන්නේ. ඊට පස්සේ දිගටම යන්නේ ආර්ය පරිශ්‍රණේ තමයි. ඉතින් මේ ආවේ මොකද්ද කියලා දන්නේ නැතුව අයියෝ කෙලෙස් ආවා කියලා ඉසాత වෙන නන්නන්න ගත්තොත් ඉතින් කෙලෙස් රජ වෙනවද? බුදු කෙනෙක් පහළ වෙච්ච බවක් මතක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළලා ඉනෝ කොළේ මොන කෙලෙසේ ආවත් කෙලෙසයක් ආව බව දැනගන්නා ගතිය අවධානය නැති කරන මොනම කෙලෙකටවත් බෑ. ඒකේ තරම්ම බලවත් දෙයක්. ඒක තමයි අපි සතිය කියලා කියන්නේ. මට හොඳටම මගේ හිත වික්ෂිප්තයි. ඒත් මම සති මගේ සතියට තියෙනවා. හිත වික්ෂිප්තයි ලොකු ජයග්‍රහණයක්. වික්ෂිප්ත බාහිර කවදා සතියක් මන්න බෑ. සතියට පුළුවන් වික්ෂිප්ත බාහිර කොහොමද? අන්න ඕක දන්නවනම් ඔය ආඩම්බරෙන් කියන්නේ මම හිත වික්ෂිප්තයි මම බව දන්නවා. ඒ වගේම ලියන්න පුළුවන් මගේ හිත වික්ෂිප්ත නෑ. හොඳටම සමාධිගතයි මම ඒ බව දන්නවා. දෙකේ කිසිම වෙනසක් නෑ. මම නැවතත් කියනවා මගේ හිත වික්ෂිප්තයි වික්ෂිප්ත බව දන්නවා. මගේ හිත වික්ෂිප්ත නෑ සමාධිගතයි ඒ බව දන්නවා. දැන් දෙකේ කිසිම වෙනසක් නෑ. මේ භාවනාවට ඉස්සල්ලයි පස්සේ කියලා ওই දෙක වෙන්නේ නැති හත හිතනවා ඇත්තේ. නමුත් ওই දෙකේ කිසිම වෙනසක්. අවශ්‍ය වෙලා තියෙන්නේ මොන අංජබජල් වුණත් මොන අවුලක් වුණත් ඒක දැනගැනීමේ ශක්තිය ඒ කවුරුත් අපට දීපයක් නෙවෙයි. ඒක මානව උරුමයක්, යම්ම දායාදයක්. මෙන්න මේක නැති වෙච්ච වෙලාවට තමයි අපි කෙලෙස් වලට ආවඩලා කෙලෙස් ආවා කියලා කෑ ගන්න. ඒ නිසා මේ සතිය මේ සතිපට්ඨාන අපේ මේ වැඩසටහන වල අපි කරන්නේ මොන කෙලෙසියාවත් දැක ගන්න පුළුවන් ශක්තිය නැති කරන්න කෙලෙසිට බෑ. ඒක දැකපු ගමන් ඉතින් ගෙවෙනව මිසක වෙන වෙන්න දෙකුත්. අන්නේ පෞරුෂත්වය ඇති කරන්න ඕන කියලා එන කෙනාට කෙලින්ම මූණ දෙන්න වික්ෂිප්ත භාවයාවත් එකයි සමාධියාවත් එකයි. හිත කරදරාවත් එකයි හිතේ සතුටාවත් එකයි. ආවේ මොකද්ද කියලා වාර්තා කරපු ගමන් ඒක තමන්ගේ වාර්තාකරණයේ sannivedanaya හරියට කියමනේ ක්‍රමයටත් දක්ෂකමක් වෙනවා. අනිත් දවසේ වාඩි වෙනකොටම ඒ මට්ටමින් තමයි භාවනා පටන් ගන්න. හරියට වෙච්ච දේ කියන්න බැරි නම් වැරදි වෙච්ච ඒවා අතපසු වෙච්ච ඒවා කනගාටු වෙච්ච ඒවා කී කිය හිටියොත් ඒවට පොහොර වැටෙනවා. ඒවට ආහාර වැටෙනවා. ඊට පස්සේ දිගටම හිත වැටෙනවා. ඒ නිසා හරිය පැත්ත ගැන කියන්නේ කොයි එකාවත් මෙන්න මේ බව මේක තියෙද්දිම අස්පනා අපිට මම දැක්කා කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ සාතිකයක් දෙන දැකපු දේ අනිවාර්යයෙන්ම සංසිඳන. දැක්කයි කියලා කලබල වෙන්න එපා සංසිඳනවා. ඒක තමයි පසුවිව ලියලා තියෙන්නේ. එනිසා මේ මගේ හිත වික්ෂිප්ත භාවය පිළිබඳ අවධානය. අන්න ඒක ජීවිතේ පුරාවට තියාගෙන ඉන්න කාටවත් නැති කරන්න බෑ අවධානය. එහෙම නැත්නම් හැමදාම තමයි අත්තු කුසලයක් අර්ථ සිද්ධියක් තමයි සැලසෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුව වලට නිතරම සහභාගී වූ නිසා භාවනා කරගෙන යාම ඉතා පහසුය. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මුල් කාලය තුල අපහසු වුවද නිතරම සක්මන් කරන විට පොළවේ পায় හැපීම සතියෙන් කර ගැනීමට දැන් පහසුය. පරියංක භාවනාවද සතියෙන් කිසි බාධාවකින් තොරව චිත්ත සමාධිය වැඩිමින් පසු කායගත සතිය සම්පූර්ණ කයේ ඇති සෑම කොටසකම වේදනා මතුවී එහි ඇතිවීම නැතිවීම දැකීමෙන් පසුව සිත සහ කය සැහැල්ලුවටපත් වී ඇත. පරයන්කේදී දැනට කිසිම දැනට කිසිම වේදනාවක් මතුවන්නේද නැත. සංඥාවන්ද අඩු වී යන්නේය. දැනට පරයන්කේදී ඇතිවන්නේ ඊතා තද නිදිමතකි. එය මාගේ භාවනාවට ඇති බාධාවකි. ස්වාමින් වහන්සේ, "ඒට හේතුව කුමක්ද?" ඒත් ඒට කල යුත්තේ කුමක්දයි ඔබ වහන්සේගෙන් ඊටා කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එවිට ධානීය භාවනාවක් හෝ නවසීවතක භාවනාවක් කළ හැකිද? ඔබ වහන්සේට දීර්ඝායුෂ හා මේ භවයේදී උතුම් නිර්වාණ සම්පතිය ලැබේවයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය පස්සේ කියපු වචන ටික නොලිව්වා නම් තේරෙනවා. ඒක කියලා දෙනවා. ඒක නිදිමතාවට පස්සේ නවසීවතිකේ කරන්නද? නිදාගෙන ඉවරලාම අසුභ භාවනා කරන්නද කියලා අහනවා. නිදාගෙන කරනවා එහෙම කරන්න පුළුවන් බැන්න නෑ. නමුත් නිදිමත වෙනම නම් ඔක්කොම අකාමකා යනවනේ. මොනවක්වත් කරන්න බෑ. ඒකට නිදිමත කියන්නේ. ඒ මතයක් එක්ක. නමුත් මේ නිදිමත එන්නේ එක සැරේ නෙවෙයි. ඒක එන්නේ ටික ටික. එනිසා නිදිමතට පුරුදු වෙච්ච කරන්න බලන්න පුළුවන්. එක සැරේ එන්නේ ඕක. එන්නේ ඉස්සෙල්ලා පෙරමග ලකුණු පෙන්වනවා. අන්නේ පෙරමග ලකුණු අල්ලවුවොත් පේනවා. දැන් මේ යන්න හදන්නේ නිින්දට තමයි කියන්නේ. ඉතින් මේ පෙරමග ලකුණු නිින්දක පෙරමග ලකුණු භාවනාවේ තාමත්ම දියුණු ලකුණු. අරමුණ ගෙවෙනකොට කෙලස් නැති වෙන තමයි නිින්දෙන්නේ. ඉතින් ඒක දන්නේ නැති වුණොත් අපි නින්දට සහයෝගය දෙනවා. මේකට ලෑස්තිලා ගිහලා දැන් ওই නින්දට ඉන්න හදන්නේ කියලා දැනගත්තොත් අපි නින්ද ජය ගන්නවා. ඉතින් ඒක නිසා මේ නින්ද කියන එක එක සැරේ එන එකක් නෙවෙයි. ඒක ටික ටික එන එකක්. වැස්සක් පහේ වහින්න ඉස්සලා කලු කරලා උලන් හමලා අකුණු ගහලා ලැහත් වෙනා වගේ ලකුණු වගේ පේනවා. ආන්නේ ටික දැක ගන්නාසුලෝ යන්න. එතකොට නින්දට තරහින් නෙවෙයි නින්ද දිහා බලන්නේ. පිළිගන්නාසුලු විදියට. නින්ද එන එක දිහා බලන්න යන්නේ. දැන් මේ ලියලා තියෙන නින්දත් එක ද්වේෂේ. ඕක තියෙන කවන් නිින්ද වැඩෙනවා. නිින්ද තියා බලන්න අමුත් එක් විදියට. මෙයා එන්නේ ක්‍රමයකට. හේතුඵල ධර්මයකට එන්නේ. පෙරමග ලකුණු ඇල්ලිල්ලෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ නිින්ද පාලනයක් ඇතිකර ගන්න. පෙරමග ලකුණු වලට වෙන්න තියෙන්නේ තමයි බලාහින්න අරමුණ සියුම් වෙනකොට ගමංගේ හිතේ කෙලෙස් අඩු වෙනකොට තමයි වෙන්නේ ඉඩ තියෙන්නේ. නැත්නම් නිින්දකුත් තියෙනවා කෙලෙස් නිින්ද කියන එක. මේක නික්ලේශ එකක් වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා මේ එන්නේ නිින්ද එන්නේ අරමුණ ගෙවෙනකට සාපේක්ෂවද කෙලස් කියවීමට සාපේක්ෂවද කියලා බලන්න. තව පැත්තකින් ඕක බලන්න පුළුවන් යම් හේකින් නින්දට වැටෙනවා කියලා හිතුවොත් නින්දෙන් අවදි වෙන්නේ අරමුණටද නැත්නම් හිත වික්ෂිප්ත වෙලාද කියලා බලන්න. නිසා නින්දට පෙර සහ පසු සිදුවෙන සංසිද්ධිය වාර්තා කරන්න පුළුවන් නම් පිට කෙනෙකුට පුළුවන් ඒකට උදව් කරන්න. සහයි සාකච්ඡා කරන්න. එහෙම නැති වුණොත් පිට කෙනෙකුට අමාරුයි මේක විග්‍රහ කරලා කියන්න. ඒ නිසා හොඳට පාක්ෂ පරීක්ෂා කරලා පෙර සහ අග දෙක වාර්තාවට ඇතුල් කරන්න කියලා කියතයි. ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරේ. ඒ නිදිමත ගැන කොච්චර හිතුවත් ඒක නවතින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වැටෙන කම්ම නිින්ද යනවා. නිින්දෙන් අවදි වෙනකොට අරමුණට අවදි වෙන්නේ නැත්නම් නන්න හිත අවුල් වෙලා. අවුල් වෙන්නේ. නිින්දෙන් අවදි වෙනකොට තමන්ගේ කයට හෝ එහෙම නැත්නම් අරමුණට එකතු වෙනවා. ඒකට නිින්දට යන වෙලාවෙත් අරමුණ හරහා ඉරියව්ව හරහාද යන්නේ නැත්නම් නිින්දට යන්නේ ඉස්සෙල්ලා හිත වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වෙන්නෙම නෑ ස්වාමීන් වහන්සේ. මම පරියන්කි බලනවා තවත් බලන්න දෙයක් නැති නිසාද මේක වෙන්නේ කියලා මම හිතනවා. අවාසි නිදිමත ගැන හිත හිතුවත් වැඩක් නෑ. ඔය ඉඳගන්න ඉඳගන්න හැම වෙලාවෙම හේතු වෙලා පතර වෙනවා. ඉතින් ඒක නින්දට තමයි ඉල්ලන්නේ. කොන්දේ ඇට තුනක් ඇද වෙලා තියෙන්නේ. ඒක කාගෙත් එකෙක් ඉන්නවද බලන්න මේක කොන්දේ ඇටට ඇති ඇටට නැති වෙච්ච කොන්දේ ඇට නැති කට්ටියත් නැහැ. ඉන්න හැම කෙනාගේම ඇද තමයි. ඉතින් ඒකට හේතු වෙච්චාම බුද්ධියන්නද භාවනා කරන්න බුදු වෙන්නද භාවනා කරන්න. දවසක් දෙකක් බලන්න මෙහෙම ඊටගෙන කොඳු වැට පෙළ අමාරු වෙනවා කවදාකවත් නිින්දයක් නැහැ. ඒක ඉතින් අත්ත පොළවේ ගහලා කීය කියනවා. එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. මේ කයේ වේදනාවල් දකින්න කම්ම මට හොඳට භාවනාව කරගෙන යන්න. ඉතින් ඔය හේතු වලින් කරන්නේ ඒක ඉන්න දෙන්නේ නැහැ. <laughs> තමන්ගේ කයර දෙන්න තමන්ගේ කය නඩත්තු කරන්න. ඊට පස්සේ තමයි මේ නිින්දෙන් පස්සේ. ඒක ලෑත් වෙන්න ඉඳගෙන ඉන්න කය භාවනා යන හැම වෙලාවෙම නැවත නැවත චෙක් කරන මම ඉන්නේ කය ඍජු කරගන්න කියලා. හේතු වෙලා පටන් ගත්තොත් ඒක වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා. ඒකට හේතුව කය වෙහෙසට වෙලා. ඒ නිසා ඒ සමබර භාවයේ නැහැ. බලන්නකෝ පිළිමේදී ආබුදුහාම. සත්පිලා හිටියත් හරියට සෙයියාවක්. හිටගෙන හිටියත් සෙයියාවක්. ඉඳගෙන හිටියත් සෙයියාවක්. ඒ වගේ මේ කය සහයෝගය දෙන්න ඕනේ අපිට. එහෙම නැත්නම් මේ කය පැත්තකට හේතු කරලා තියලා බිත්තිකට හේතු වෙලා භාවනා කරන්න ගියාට වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ වයසට ගියාට පස්සේ අමාරුයි කියලා. මොකද කයේ අර නඩතු කරන ශක්තිය අඩුයිනේ. නමුත් දවසින් දවස බලන්න ඔය කොට්ට කොට ගහන්න පටන් ගත්තොත් ඉතින් හරියන්නේ නැහැ. අන්තික මෑණි කෙනෙක් එහෙම වෙච්ච අනික් කටියටත් හොඳ නැහැ ආදර්ශේ. ටික ටික ටික ටික බලන්න පුළුවන් තරම් ඒව අඩු කරගෙන යන ක්‍රමයකට. අපි ගියා ආමුණු කෙනෙක් අඩි මෙහෙම අරකට අඩි අඟල් 12ක විතර බංකුවක් හදාගෙන ගියා. උරුම ගියාට පස්සේ භාවනා කරනකොට හම්දුර දැකලා කිව්වා මොකද බෑ ස්වාමීන් වහන්සේ කොහොමවත් බෑ. කොච්චරක් අඟල් 8යි. හත බල්ලා තියෙනවා. අඟල් හතේ වාඩි වෙලා බලන්න. අඟල් හයේ බල්ලා තියෙනවා. හයේ වාඩි වෙලා මාස දෙක ඉඳලා මේ එනකොට බීමට බැස්සුවා. ඒක ඔක්කොගෙම සම්බන්ධයක් තියෙනවා. අපි ඒ කරන කරන වෙලාවේදී එන්නේ එන්නේ එකලස සකස් කරලා දෙන්න ඕනේ. එකලස සකස් කර දුන්නට පස්සේ කය තමන්ගේ වැඩ ටික කරනවා. කරගන්නවා. සක්මන් කරනකොට හොඳට බලන්න. වම දකුණ වැටෙන වෙලාවේදී මම හරියට කය ඍජුව තියනවා කියන්නේ. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න වෙලාවේදී තමන්ට වැටෙනවනම් දැන් සතිය ඇවිල්ලා තියෙන කියලා. ආයසරය පරීක්ෂා කරලා බලන්න ඒ මට තියෙන දුර්ලභකමක් මම මේ කියන්නේ. හරියාගෙන එනකොටම එළිය ඉරියව කඩා වැටෙනවා. ඉතින් අර කොන්ෆරන්ස් එකේදී අර මේ අම්පිටි රාහුල අම්පිටි නේ ඇමරිකන් ජාතික රාහුල හම්තු කිව්වේ මේ කඩා වැටෙනවා කියන්නම සත්‍ය බකල් වෙලා. සත්‍ය මේ වීදියෙන් උදව් ලැබිලා නැහැ. ඒක තමයි ඔය නිින්ද කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒ විදිහට හේතුෙන් නැතුවත් කරන්න උත්සාහ ගත්තා ඒ උනට කුද වෙනවා එතකොට. ඒක ඒක ඒක කරන්න ඕන පුළුවන් තරම් කිසිම දෙයක බාහිර සම්බන්ධතාවයක් නැතුව තමන්ගේ ඉරියව් පවත් ගන්න පුළුවන්ද කියන එක නිතරම බලන්න. බල බල යනකොට නින්දට අපි යම් විදියක අභියෝගයක් කරනවා. නින්ද එන්නේ අරමුණ නොපෙනී ගියාම. කෙලස් නැති වෙච්චාම. ඉතින් ඒකට මෙච්චර මහන්සිලා කෙලස් නැතුණා මේක බුද්ධි විඳින්න කවුරුත් නැන්නේ. බුද්ධි විඳින බුදොයි. ඒක ඉස්සර දුර ගමන් යන්න ගියාම මට හරි ආසයි කල්ැතු ගිහලා කොනේ සීට් එකක් අල්ලගන්න. ඉතින් ගිහලා කොනේ සීට් අල්ලගත්ත ගමන් බුදියි. හිටගෙන යනකොට කවදාවත් නින්ද යන්නේ. තව කෙනෙක් එක විතර කර එක තට්ටමක විතරක් වාඩි වෙලා යනවා ඊළඟ තියෙන. ඒක උඩින් නින්දයක් නැහැ. කොහේ නින්දයක් නැහැ. උලක් උඩ ඉන්නා වගේ නෙන්නේ. අර අයිනට ගිහිල්ලා අල්ලගත්තන සීට් එක. අල්ලගත්ත ගමන් බුදි. ඒ නිසා අපේ කයට දුන්නොත් පහසුකම් එයා මේක වැරදිටම පාවිච්චි කරන්නේ. හැම වෙලාවෙම ඇඩ්ජස්ට්මන්ට් එක හදාගන්න. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එතකොට තමයි කොන්ද හැදෙන්නේ. නැත්නම් කොන්ද ඔහොම යනවා. ඔක හදන්න පුළුවන්. අවුරුදු 7ක ඕනම ලෙඩක් හදන්න පුළුවන්. හැබැයි ඒකට ඉතින් හැමදාම මතක තියාගන්න ඕනේ ගන්න හුස්මක් පාසා ඉරියව්වක් පහසල් අදලද වෙලාවේ ඉරියව්ව කෙලින් තියානින්ද බුදුහාමුදුරුව අපිට සෞඛ්‍ය වේ උගන්වන්නේ. අතර ඉරියව්වෙම සැලකිලිමත් වෙන්න භවහට හතහට වෙන භව දුකට විදානන. භව සංසාර වෙන ඔක්කොම දුකට බෙදු බෙදුනාන්ත මේ කතා කරන්නේ. උන්වහන්සේ අර කයේ කිසිම වේදනාවක් දැනෙන්නේ දැනෙන්නේ නැති නිසානේ ඒ නිින්ද යනවද? ඒ තමයි වේදනාව නැත්නම් අපිට තතිය නෑ. අපිට මොනවාරි දුකක් ඕනේ, කරදරයක් ඕනේ. එතකොට අපි බොහොම අවදියෙන් එක එකනට ගිය කිය ඉන්නවා. ඒක නැති වෙන්න පුදු ජානන්තේ බෙහෙත් කරනකොට ඒ වෙලාවට අපි දොයියනවා. නිසා අවදි වෙන්නේ ඒ වෙලාවට වැඩියෙන් වීර්ය කරලා සත්‍ය පවත්තලා ඒ වෙලාවේ හිත කොහොමද කියලා බලන්න ලෑස්තිලා යන්න ඕනේ. ලැබෙන ආනිසංශේ බුද්ධි විඳින්න. ඒ නිසා ආයතෙන් අඩුවේගෙන යන එක සැරේ නෙවෙයි නේද කෙලස්. ඒක දිහා ඉතිහාසෙ ලියලා හිතලවත් නැහැ මේ ලියුමේ. ඒක කියන තාලෙන් නම් කියකි ගොනා කණ්ඩ යන්නේ කේල් ගහද පොල් ගහද කියලා. පස්සේ ප්‍රශ්නයක්. ඈ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් ඇහුවේ වහන්සේ කළ යුත්ත කොහොමද? කළ යුත්ත තමයි නින්දය නැහැටි බලන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම අද අද නවකේ වශයෙන් සක්මන් භාවනාව කරගෙන යෑමේදී මගේ යටිපතුල් වල යම් දැනීමක් තිබුණත් කය ගැන වැටහීමක් නොතිබිනි. මනසද එක ආකාරයකට නොපවතී. සක්මන් භාවනාව දිගටම කරගෙන යාම අපහසුය. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව නිවසේදී දිනපතා විනාඩි 30ක් පමණ කරනවා. එම පරයන්ක භාවනාවට ඇතුළු වීමේදී හුස්ම ඉහළ යෑම, පහළ යෑම දැනීමත් සමග ටික වේලාවක් යන විට හුස්ම ගැන දැනීමක් නොදෙනී යයි. ඒ සමග එම ස්ථානයේ ඉන්නා බව තේරුණත් කය සැහැල්ලු වන බවක් තේරෙවි. ශරීරයේ යම් යම් වේදනාව ඇති වෙයි. වේදනාවන් ඇති වෙයි. කය සැහැල්ලු බවට දැනීමෙන් පසුව ඉදිරියට යෑමට අවශ්‍ය උපදෙස් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ කියන්නේ කය සැහැල්ලු වෙනවත් එක්කම ඒ කියන්නේ හිතයි අරමුණයි කයයි ඔක්කොම සැහැල්ලු වෙනවා සැහැල්ලු වෙනවා විසිරෙනවා විසිරෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් පහසුකම් දීලා යම් වෙලාවක හිතේ සැහැල්ලුවක්, කයේ සැහැල්ලුවක්, අරමුණක සැහැල්ලුවක් ආවනම් ඒක බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියලා කියන්නේ කෙලෙස් අඩු වෙලයි කියලා. ඉතින් අපි මේ කෙලෙස් අඩු වෙච්ච වෙලාවේදී 100%ක් ක්ෂණ සම්පත්‍ය බුද්ධ විඳින්න ඕනේ. මේ ජීවිතේ ඉඳැද්දිම කෙලෙස් නැති කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක විශ්ව කර්ම වැඩක්. ඒක හරියට මේ වතුරේ තියෙන තෙත ගතිය අස් කරා වගේ. ඉතින් ඒක වෙනකොට පූර්ණ අවදියෙන් බලන්න මොකද්ද ලැබෙන අත්දැකීම කියන්නේ. මම වෙමි මම ඉන්නවා මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ කියන අත්දැකීම මොකද්ද කියලා. ඉතින් ඒක හරි කම්මැලි. ඒ නිසා අපි ඒක පැත්තකට දාලා කෙලෙසක් අල්ලගන්නවා. ඒ නිසා භාවනාවේදී ආධුනිකයෙකුට උනත් එක දවසින් උනත් ඔය කෙලෙස් අඩු කිරීමේ වැඩපිළිවෙල ආධුනික ගතිය පවතින්නේ නැහැ. ඒක බෝධි රාජ සූත්‍රයේදී බුද්ධ ඥාන සඳහන් කරන උද උදේ දැනගත්තොත් කර්මන හැඳ වෙනකොට ඕක ගන්න පුළුවන්. අතිපට්ඨාන සූත්‍රය කියලා දෙනවා දවස් 7කින් ගන්න පුළුවන්. ඉතින් ගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. කෙලෙස් අඩු වෙච්ච තත්ත්වේ එනකොට හොඳට ඒකට ලෑස්ති වෙලා අම්මා මුත්තා දීප එකක් නෙවෙයි මේ පන්ති කාමරයකට ගත්ත දෙයක් නෙවෙයි මේ බුදුහාමුදුරෝ අවුරුදු 2006 කට ඉස්සෙල්ලා හැතැම් 2000 ගානකට එහා පැත්තේ ඉඳලා කියූප එකක් මේ දැන් බුද්ධ විඳිනවා. මොකද්ද මේ කෙලෙස් නැතිසත්‍යදී හිත කියලා ඒකට ලෑස්තිලා ගියොත් ඒක විතරමයි අපි ඒක අනුග්‍රහ කරාවේ. එහෙම නැත්නම් අපි කෙලෙස් තියෙනව ගැන කතා කරනවා මිසක් නැති එක ගැන වැන්නේ නැහැ. සක්මන් කරනකොටත් පතුලේ තියෙන දැනීම හොඳට ඕම ඇති. පොතනින් හරි වැඩේ වෙනවනේ. මට දිගට සක්මන් කරන්න බෑයි කියලා තියෙනවා. ඉතින් ඒකට ඇවිදින එක කරන්න පුළුවන්. ඇවිදින එක දන්නවනම් එච්චර සක්මන් කියන්නේ. ඒක නිසා මේක මේ කරන්ඩ භාවනාවක් බාටපත් කරගන්න ගියාම හිත নানা ආකාර නිදහස කණු දෙනවා. ඒ නිසා සක්මන් භාවනාව කියන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි. මම දැන් ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව දන්න ඔච්චරයි. ඔයිට වැඩිය මොන જાති හම්බුණත් ඒවා මේ අතිරේක ලාභ. ඒ නිසා මට එහෙම ඇවිද ගන්න බෑ. සක්මන් කරන්න බෑ කියලා කියනවනම් ඒ මොකද්දෝ හිතාගෙන ඉන්න එකක් බැරි. නැත්තම් උදේ ඉඳලා හැන්දෑනකම් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ. විදින එකනේ අපි කරන්නේ. ආ ඕක මොකද්ද වෙන්නේ කියන අමාරුයි. ඒ නිසා ඇවිදිනකොට මම ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි. හිටගෙන නෙවෙයි. මොකද්ද ඇවිදින්නයි ඇවිදින්නම නම් මොකද්ද ඒක සක්මනක් කරගන්න තියෙන අමාරුව කියලා බැලුවොත් අර හිතින්ම වාගත් එකක් තියෙනවා. ඒ පළවෙනි කියනකොට මට මේ පතුල වැටෙනවා, කය වැටෙන්නේ නැහැ කියනකොටම මේ බලාපොරොත්තුවක සේයාවක් තියෙනවා. මොනවදෝ වැටහිය යුතුයි කියලා කියනවා. නෑ වැටෙන ඕන දෙයක් බලංගු. ඉතින් ඒක තියදී පුළුවන් තරම් හොඳට සක්මන් කරන සක්මන් කරනකොට ඔය පරියන්කේටත් ගොඩක් ආධාර උපකාර ලැබෙනවා. එතකොට ඒ කෙලෙස් අඩු වෙනකොට අරමුණ සියුම් වෙනකොට හිත කය සියුම් වෙනකොට හොඳට දැනගන්න ওই චිත්තක්ෂණය හැමදාම ලැබෙන්නේ නැහැ. ඔය තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පත්තියට සලකන්න බැන්න එක විපත්තියක් කියලා කියනවා. දුර්ලභාඛන සම්පත්තිය තත්ත විවේකෝ විපත්ති කියලා කියනවා. ලැබිච්ච බුද්ධ ශාසනයට ගරු කෙරුවොත් ඒකෙන් අපිට අනුග්‍රහ ලැබෙනවා. ඒ නිසා අනිත් දවසේ යනකොට ඒ தත්ත්වයට ගිහිල්ලා උත්තර අවදි වෙලා හරියට ඊරසේවී බලනවා වගේ හිත නැගගෙන එනකොට මේක හොඳට බලන්න මේක ලෙස් නැතුව හිත තැම්පත් වෙනකොට කය තැම්පත් වෙන මොකද්ද අත්දැකීම කියලා ඒකත් දාන්න වාර්තාවල එතකොට තමයි ටික ටික ඉස්සරහට යන ගතිය තේරෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ අවසන් ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා මම කියවන්නම් එකක් අලුත් එක්කෙනෙක් එකක් ගරුතර ස්වාමින් වහන්සේ නිතිපතා උදේ සවස බුදුන් වැඳ භාවනාවේ යෙදිමි. ඔබ වහන්සේ කියා දුන් පරිදි සක්මන් භාවනාවේ යෙදී හුස්ම රැල්ලෙහි යෙදී සුළු මොහොතකට එකම අරමුණේ සිත පිහිටවා ගත හැකි වේ. මා එක දිගට පෑ දෙකක් පමණ දෙකකට පමණ වැඩි කාලයක් පරියන්කේ සිටි දිනක භාවනාවෙන් අත්විඳි ටික වේලාවක් යනතුරු ඒ රිපීට් වෙවි සිතේ රැඳුණු බැවින් මා එය වළක්වා ගැනීමට රූපවාහිනී පැරණි බෞද්ධ ගීතයක් ශ්‍රවණය කෙලිමි. ඊවිට එය මගහැරී ගියේය. ඉන්පසු මා තනිවම සිටින බැවින් දිනපතා උදේ සවස බුදුන් වැඳ බුදුන් වැඳ පැය භාගයක් පමණ භාවනාවේ යෙදුණෙමි. ඒ මගහරවා ගැනීම සඳහා මට බියක් දැනුණු බැවින් කුමක් කළ යුතුද යන්න විමසා සිටිමි. ඔබ වහන්සේ කරන්නා වූ මේ සත්ක්‍රියාව මුළු ලෝකයටම හිතසුව පිණසයි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා නිවන් සුවය උපනිශ්‍රය වේවායි දිනපතා පිං දෙමි. මේක කියන්නේ තියෙන්නේ මොකද්ද මේ தત્ත්වේ? ඒ බය ඇති වෙන්න, අනිශ්චිතතාවය ඇති වෙන්න தત્ත්වේ මොකද්ද කියලා ලිපිය විස්තර වෙලා නැහැ. ඒක මට කන ඇහෙන්නේ දෙක මෙහි ඇවිල්ලා පස්සේ කරනකොට ඇති වෙච්ච විස්තරයක් තියෙනවා. මේ දිව්‍ය කමට අහන්න අනුව මේ පරිසරය අනුව මේ ඉන්නකොට තමන් භාවනා කරනකොට ඒ එක පිළිබඳව මිසක් මේක ඉතිහාස කතාවක් පේන්න තියෙනවා. ඒ නිසා මෙහෙදිත් කරලා බලන්න. කරලා බලනකොට ඒ හිතට බයේන වාතාවරණය මොන වගේ තැනක්ද මේක එන්නේ කියලා එන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා බුදුහාමරවට ආයුධ තුනක් දීලා තියෙනවා. මේකට මුල් එකක් සද්ධාවෙන් යන්න. පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේට වන්දනා කරන වෙලාවේ කය ජීවිතය දෙක පූජා කරනවා. මේ කය ජීවිතය දෙක ත්‍රිවිධ රත්නට පූජා වෙනවා. දෙක උතෙන්ද සතියෙන් යන්නේ. හරියට ටෝචර් කරලා යනවා. තුන සීලෙ නිතර ආවර්ජනය කරා. මම මේ සමාදන් කරගෙන සීලෙ තියෙනවා නම් මරණට හොඳයි. මේ වෙලාවේ මරණ එක හොඳයි. ඒ නිසා මේ සද්ධාවයි සතියයි සීලයයි ඇතුව ඕනෙම බය ඕනෙම අනතුරුදායක දෙයකට ගියාට පස්සේ අපිට මේ ජීවිතයෙන් බල ගන්න බලා ගන්න පුළුවන්. අපි මේ ධර්මතුර රකින්නවා නම් ධර්මය අපිව රකින්නවා. ඒ තුනෙන් ගිහිල්ලා ධර්මයේ අරසාව ලැබිලා මේ ජීවිතයේ අනතුරට මුණ දෙන්න ඉගෙන ගත්තොත් කිසි කෙනෙකුට නතු වෙලා නෙවෙයි අපි මේ බය ඉගෙන ගන්න. මේ තුනම ඇතුළත ගුණ. ශ්‍රද්ධාවත් සතියත් වීර්යයත් මේ සීලයත්. එනිසා අනිත් දවසේ මෙහි ආවට පස්සේ දැන් කරන විදිහේ ওই තුන කරලා ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැනගන්න පුළුවන් මේ ආපු එක හොඳද අලුත් ක්‍රම වෙනසක් තියනවද කියලා. එහෙම නැත්නම් මේ අතීත දේවල් කතා කරගෙන ඉන්න ගියොත් අපි වෙන්නේ අර වෙච්ච දේම සමාදම් වෙවි ඉන්න එක. එනිසා අනිත් දවසේ ලියනකොට මෙහි ආවට පස්සේ වෙච්ච පරියන්කේ කෝ සක්මනක මේකෙදි මොන ගැස්මක් මුලිච්ච වීමක් වුණා නම් අන්නේ විස්තරත් වාර්තා කරන්න කියන එක තමයි කියන්නේ. ප්‍රශ්න සියල්ලම අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි අපිට විනාඩි 10ක විතර තව කල් තියෙනවා. කාට හරි තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විනාඩි 10ත් සක්මනකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉදිරියට කරන බලාපොරොත්තු වෙන සක්මන පැයටම එකතු කරන්න පුළුවන්. කාට හරි තියෙනවා නම් අපිට අත උසලා ඉඟියක් කරන්න. හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එතනින් ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා මේ ප්‍රකාශ කිරීමත් එක්කම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලින් මම සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි